අවසරයි ස්වාමීන් වහන්සේ මේ නිනාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි භාවනා වැඩමුළුවකදී අපි දෙපාරසොයිම උත්සාහ කරනවා මේ කලාතුරකින් අපට හම්බෙන මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඒකට අනුග්‍රහ කරා. ඒකට කරන වචනය තමයි අනුග්‍රහ කරනවා කියන එක. මේ අනුග්‍රහ කළ යුතු ආකාරය අපි එක්කෙනෙක්වත් දන්නේ නැහැ. අපිට අවශ්‍යතාවය නම් තියෙනවා මොන විදියෙන් මේක අනුග්‍රහ කළ යුතුද දන්නේ නැති නිසා ਸਰවඥාන්සේ දන්නා නිසා ਸਰවඥා ශාපකේ අනුකම්පා කරන නිසා අනුගහිත සූත්‍රයේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලද අවස්ථාවේ තාම සම්පාදනය කර ගන්න බැරි වෙච්ච ඒ චේතෝ විමුක්තිය චේතෝ විමුක්තිය ඵල සමාපත්තිය හිත නිදහස් කිරීම සහ හිත නිදහස්කත බව දැන ගැනීමේ මේ කෘත්‍යය සඳහා අප කැප වෙනවා කියන එක කෙනෙකුගේ ජීවිතයක මිනිස්යන් අතර ඉතාමත්ම කලාතුරකින් වෙන කෙනෙක්. උඟ දිනෙක් කරන්නේ හිත අවුල් කරගන්න හිත තව තවත් කෙලෙස් වල ගිල්ලෝ ගන්න බෑට තමයි. ඒ තමයි ලෝකේ කියලා කියන්නේ අන්න ඒකට. ඉතින් ලෝකෙන් ඈතර වෙනවා නැත්තම් හිත ඒ කරදරින් අයිවත් කරගන්නවා කියන එක හිතනවා කියන එකවත් ඉතාමත්ම කලාතුරකින් වෙන්නේ දෙයක්. ඒකත් බුදුහාමුදුරණ පිළිදෙඩ තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ කෙනා සම්පූර්ණ අතදරුවෙක්ගේ තත්ත්වයට කිරිදරුවෙක්ගේ තත්ත්වයට පත්වනවා දන්නේම නැහැ. අපි දන්නේ පුළුවන් තරම් හිත අවුල් කරන, අනුන්ගේ හිතත් අවුල් කරන ඒකට වෙලා ඒ බව දන්නේ නැති මහා අන්ධකාරයක්. ඉතින් ඒ තීති හිත වෙන් කර ගන්න ඕනේ, නිදහස් කර ගන්න ඕනේ, විමුක්තියටපත් කර ගන්න ඕනේ. දැන් විමුක්තියටපත් වුණා කියලා ඒක ප්‍රතිවේක්ෂා කරලා බලන්න පුළුවන් කියන දෙක මේ ලෝකෙට ඇති නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන හිතිච්ච නැමිච්ච නැඹුරු වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා ඒ බුදුහාමුදුරගෙන් අහුවේ අහගත්තේ නැත්තම් මේකට කොහොමද අනුග්‍රහ කරන්න කියලා කවදාකවත් අපේ පොතක අපේ පතක අපේ අම්මා අප්පා ගාව අපේ ගුරුවරයෙක් ගාව අපේ සදාචාරී කොතනකවත් ලියවිලා නැහැ. ඒ නිසා සර්වචනාන්තේ ඒ අය වෙනුවෙන් අතදරුවෙකුට කියලා දෙන්න වගේ නවකයෙකුට කියලා දෙන්න වගේ මතක් කරනවා මේ ගමන චේතෝ විමුක්තිය හෝස චේතෝ විමුක්ති පර සමාපත්තිය සඳහා යන මේ ගමනේ පළවෙනි අංකය තමයි සීලය. ඒක නිසා සීලානුගහිතේ තමයි අපි භාවනා වැඩමුළුවට ආපුවාම මුලින්ම දෙපාර්ශ්ව එකතු වෙලා කරන වැඩක්. එතකොට මේ සීලේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි පෞද්ගලිකව තම තමන් වශයෙන් සමාදන් වෙන සීල්පද ටික භික්ෂුන් වහන්සේලා මෙහෙමයි සාමණේරත්තු මෙහෙමයි මේ නාතලා මෙහෙමයි උපාසකත්ව මෙහෙමයි කියලා සිල්පත ටිකක් තියෙන එක එක එකන රකින්න ඕනේ. ඊට පස්සේ සමූහයේ වශයෙන් අපි පොදු සාමූහික එකඟතාවයකට එනවා. අපිනේ භාවනා මධ්‍යස්ථානයේ අපිනේ කවුරුරි දෙන දෙයක් කාලා කවුරුරි එළපු වැදුරුක බුදියාගෙන භාවනා කරන නිසා අපි දැන් හිඟන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අපි මේ සාසනික වැඩක් කරන්න පූර්ණ කාලය ගන්න නිසා අපි ආයතනයේ වශයෙන් නීති පද්ධතිකුත් තියෙනවා. ඉතින් මේ දෙක දන්නේ නැත්නම් මේ දෙක අවුල් කරගත්තොත් ඉතින් ඊට පස්සේ ඇයිදල් මල්ලකට වතුර පුරවන්න හදනවා වගේ වේවල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ කවදාකවත් මොකක්වත් හරියන්නේ නැහැ. ඒකත් අනුකහිතය. දෙක කිසිම කෙනෙකුට කොහොමඩක්ක 100 100ක් පුරවන්න බෑ. 100 කොහොමඩක්ක කාටවත් සිල් ලඟින්න බෑ 100 100ක්. අපි ලඟ කොච්චර දුර අඩපාඩුකම් තියෙනවා. මොකද මේ ලෝකේ තරම්ම විෂමයි. පොඩි විෂමතාවයක් නෙවෙයි මුළු ලෝකෙම දුස්සීලා. ඒක නිසා අපිට ඔක්කොම පුරවන්න බෑ. ඒ නිසා අපිට ගන්න තියෙන ආදර්ශේ මේකෙන් අපි පරිතද කරගන්න තිබුණට වැඩිය සිල්වන්ත වෙනවා කියන එක විතරයි. ඉතින් එපිට හිතන්න එපා මේ ඔක්කොම අංග සම්පූර්ණයි කියලා කවුරුහරි හිතනවනම් පිස්සෙ පිස්සියක් මෙතක්ක මේ ලෝකේ කාටවත් සිල්පද සම්පූර්ණ කරන්න බෑ. හැබැයි හැම කෙනාටම පුළුවන් සීන සීලේ අදි සීලයක් පාටපත් කරන්න. තීනට වැඩිය පොඩ්ඩක් පරිතද කරගෙන සුද්ධ කරගන්න. ඒ වගේම අහගන්න එක, දැනගන්න එක, දන්න කෙනෙක් එක සාකච්ඡා කරලා ඒ සාකච්ඡා කරන්නේ මේ මම දුස්තිලයි මම හදන්න ඕන කියලා ස්වයං විවේචනයකටත් නෙවෙයි. එහෙම නැත්තම් මට දිල් රබදාගෙන බැරි අල්ලමුකද මේ සොඳ නැහැ කියලා බාහිර විවේචනය කරන්නත් නෙවෙයි. එහෙනම් මට සිල්පදින්න මුළු ලෝකෙම සීලවන්ත වෙන්න ඕන කියලා පිස්සුත් නෑ අපට. එහෙම නුඟ දෙනෙක් ඔය සිල්පද අවුල් කරගන්න හිතෙන්නේ ගේට. ඒ වගේම තමන්න තම විහෙස කර තත්ත්වයකටපත් වෙන සීලේ නිසා ඔය හතරම ඇවිල්ලා තියෙනවා නම් පැහැදිලිවම පටලවාගෙන තියෙනවා. ඒ නිසා සාමාන්‍ය දල අදහසක් ගන්න අපි මෙහි ආවට පස්සේට වැඩිය යනකොට ජීවනට වැඩිය සීලය කියලා කියන්නේ සීතලකම, හික්මිච්චකම. මහත්ම ගතිය සදාචාරය. ඒ ටික හැදිලා නැත්තම් ඉතින් කියන්න තියෙන්නේ වේවැල් කුඩේකට වතුර පුරන්න හදනවා වගේ අමාරුයි. ඒ නිසා ඒක පොඩ්ඩක් හැම වෙලාවෙම වචනය පාස ක්‍රියාව පාස කල්පනා කරලා බලනවා ශීලානුගහිතය අතින් අපි පිරිස කොහොමද මේකට ගෝණු වෙලා ඉන්නේ මම පුද්ගලයෙක් වශයෙන් කොහොමද මේකට යොමු වෙලා තියෙන්නේ ඒ දේ ඒකට කියන්නේ ආචාර ධර්ම කියලා අපි වල කියනවා සදාචාරය කියන වචනයක් තියෙනවා. ඒ සදාචාරාත්මක වගවීම මේ වගේ භාවනා වැඩමුළුවට ආවට පස්සේ මේ සදාචාරාත්මක වගවීම මරණ මොහොතේ පැහැදිලිවම කල්පනා වෙනවා. මම කරපු සියලුම කුසල් වලට වැඩිය පව් නොකර හිටපු මේ සුමානේ නැත්තම් මේ දවස් හතර නැත්තම් මේ වරුවේ නැත්තම් මේ පරියන්කේ තමයි එකතු වෙලා තියෙන්නේ. අනික හැම වෙලාවෙම කිසිම වෙලාවක මෙන්න මේ ටිකේ මම පව් කරුවේ නැහැ කියලා කියන්න වෙලාවක් නෑ. බින් කරපුවා නම් ඇති. ඒ පින් කරපුවා එක තඹයකට සලකන්නේ යම රජුරු. යම රජුරු ඒලා ඉස්තු හදාගන්නේ ගිය වෙලාවෙ ඉඳලා මනුස්ස ආත්මෙට පවු කරපු නැති වෙලාවක් තියෙනවා කියලා ඇහුවොත් ජීවිතතරේ ගත කරන ජීවිතේ මොනම තැනකවත් නෑ. මෙතනදී අපිට ඉඳලා හිටලා අනේ කලාතුරකින් වන භාවනා කරනකොට පව කරපු නැති මොහොත අහුවෙනවා. ඒක සමාදම් වෙන්න පුළුවන්. එහෙනම් මේ මුළු වැඩ පුළුම අංග සම්පූර්ණයෙන්ම සාර්ථකයි. අපි උත්සාහ කරන්න පුළුවන් තරම් ඒ පව නොකරන චිත්තක්ෂණ අපිට තියෙනවා. ඒ චිත්තක්ෂණයට යණ්ඩයි මේ අපි සාමූහික සීලයක් රකින්නේ. පුද්ගලික සිල්පද රකින්නේ. ඒකට මම කොහොම හරි මේක තුලකට ගා ගන්න ඕනේ. රංකිරකට ගා ගන්න ඕනේ. රංකිරකට ගාගෙන මෙන්න මේකයි මේ පවු නොකර චිත්තක්ෂණය කියලා ඒකට සමාදම්. ඒකට ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. ඒ ඇති හොඳට. ඒක මේ අපේ අම්මට අපටත් කරන්න බැරි වෙච්ච වැඩක් අපේ නෙවෙයි. අපේ ගුරුවරයෙකුටත් අපිට කරලා දෙන්න බැරි වැඩක්. අපි මේ වැඩ කරන්නේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා පහළ වෙච්ච සරුවචනාංශයටමක් අහලා. අපි මේ යටත් වෙන්නේ අපේ ජාතිකයෙක් නෙවෙයි ඉන්දියන් ජාතිකයෙක්. දැකලවත් නැති කෙනෙකුට. මේ අපි යටත් වෙන්නේ පුත්‍රජානනාංශගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයට. ඒක මට කාටවත් දෙන්නත් බෑ කායින්වත් ගන්නත් බෑ. අපි මෙතෙක්කල් ගත්ත දේවල් නම් අරයට දෙන්න පුළුවන් හොරකම් කරන්න පුළුවන් අරක කරතයි මේ කරතයි ඒව එකක්වත් යම රජුරෝ ගණන් ගන්න. යම රජුරෝ හෙල්ලුම් කරනවා. ඕනම කෙනෙක් කිව්වොත් මම මේ ගත කරපු ජීවිතේ මෙන්න මෙච්චර චිත්තක්ෂණ ගාණක් මෙච්චර තප්පර ගාණක් මෙච්චර විනාඩි ගාණක් පවුන කර හිටියා කියලා සන්තෝෂෙන් කියනවනම් මහ පොළොවේ හෙල්ලුම් කරනවා මහ පොළොවේ හෙල්ලුම් කරනවා ඒ මනුස්සයා දරන්න බෑ පොළොවකට. මේ පොළොවේ තියෙන හරියක් තියෙන ඉන්න හරියක් ඉන්නේ කරන පව් මෙච්චරයි කියලා දන්නෙත් නැතුව කටමැත දොඩ දොඩ ඉන්න જાතියක්. ඒ නිසා අපි අහිංසකව සතුටු වෙමු මේ වැඩමුළු ඇතුළත. මෙන්න මේ මේ චිත්තක්ෂණ අපි අතර ශිල්පදාල කැඩුන්නේ නැහැ. ශිල්පද කැඩුන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ පව් කෙරුණේ නැහැ. කයින් වචනෙන් පව් කෙරුණේ නැහැ. ඒකට අපි ඔක්කොම ඉන්නේ එකම තැන. මේ එක්කෙනෙක්වත් අරයට වැඩිය ලොකුයි පුංචි කන් තියනවා කියලා හිතාන ඉතියට යම රජුරෝගේ මේ මේ අපිට කිසිම තැනක කිසිම ලොක්ක පුංචි විනියා මුදුනා කලාත යන ගුණා එහෙම ප්‍රශ්නයක් නෑ ඔක්කොම ලයින් එකම දැන ඔක්කොම ප්‍රතිගත කරගන්න වෙනවා ඊට පස්සේ සුත අනුග්‍රහිතේ මේ අපි බණහන්න ඕනේ නිතරම බණහන්න ඕනේ අපි හිතාන ඉන්න ඇති ඇත්තටම අද ගත්තොත් ලංකාවේ ඉන්න බෞද්ධ පිරිස පාඩරිම දැනුවා කිසිම කෙනෙකුට කිසිම බණක් කියලා දෙන්න ඕනේ ඔක්කොමලා දන්නවා නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා උන්වහන්සේ 1901 ඉපදිලා 92 අපවත් වෙච්ච යුග පුරුෂේ පසුගිය සත වර්ෂේ මෙච්චර බණ කිව්ව ගයක් නම් කවදාකවත් දැකලා නැහැ ටීවී එකේ බලන, ටෙලිවිෂන් එකේ බලන, වෙසක් එකට බලන, පොසොන් එකට බය, වෙසක් 15කට බලන, හන්දියක් හන්දියක් ගානේ බලන. නමුත් මේ රට නරක වෙන තාලෙදී ආ බලනකොට මේ බනවල මොකද්ද වැරද්දක් තියෙනවා කියලා පේනවා කියන්නේ. මෙච්චරම බනහන යුගයක ඇයි මේ රට මෙහෙම නරක වෙන්නේ? ඒ ගල්දි පණ්ඩිත ස්වාමීන් කතාවක් කිව්වා. උන්වහන්සේ කියනවා මේ මේ කට්ටිය බන වාගේ මොනවදෝ කියනවලු මේ දවස්වල. කියන එකට තේරෙන්නේ නැහැ, ඇහෙන එකට තේරෙන්නේ නැහැ, වෙනසක් වෙන්නේ නැහැ. අඩුගානේ සීලෙක කඳුලක්වත් වෙනස් වෙන්නේ මේ අහන දේ සුතමේ ඥාන නිසා තල තුනකමකට කෙලස් කැපෙන දැනකට පලාතකට නැහැ. තව තව කෙලස් වඩනවා. මට අර දැනුම තියෙනවා, මේ දැනුම තියෙනවා, ත්‍රිපිටක දැනුම තියෙනවා, විසරදකම් තියෙනවා කියලා කිව්වට ඉතින් ඒ නිසා අපි මේ ඉගෙන ගන්න හදන්නේ ඉදිරිපත් කරන්න හදන්නේ අපි පඬිසකම් වැඩි කරන්න ඕ නමට අකුරු දෙකක් පිටිපස්සෙන් එකතු කරගන්න හදන කතාවක් නෙමෙයි බුදුහාමුදුරු කියපු දේවල් අපිට ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක තමයි අපි ප්‍රයත්න කරන්නේ. ඒ නිසා අපි නිතරම මේ නියතමානීකමට නැමිච්ච ධර්ම ධර්ම ශ්‍රවණය කරනවා. ඊගාවට සාකච්ඡා නුගහිතයි. භාවනා කරන පිරිස එකතු වෙලා අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි දවල් පැයක කරා වගේ මෙන්න මෙහෙමයි මම කියුවේ මට මට උපදෙස් ලැබුණ හරිද මන්ද මම මෙහෙම කරා මට මෙහෙම වුණා ඒතර අනිත් එක්කන කතා කරලා කියනවා මට උපදෙස් ලැබුණ විදිහට ඕක එක්ක සමානයි එක්ක විසමයි. මෙන්න මෙහෙම මෙහෙම කරමු කියලා මේ සාකච්ඡාවේදී දෙපැත්තම ඒකට අපි කියන්නේ දෙපැත්තටම ගලනවා සංවේදනය වෙනවා. බණ කියනකොට එක්කෙනෙක් කියනවා අනිත් කට්ටිය අහගෙන ඉන්නවනේ. සාකච්ඡාවේදී දෙපැත්තට යනවා. ඒකට මේ සම්මුඛ සාකච්ඡායි කියලා අපි අලුත් වචනේ යොදන්නේ පරණ ක්‍රමයේ තියෙන කමට අනුසුද්ධ කරනවා කියන්නේ. තමයි ලැබිච්ච කමටහන ක්‍රියාවත් කරලා ලැබිච්ච ප්‍රතිඵල ඒ විදිහට මෙදිරිපත් කරලා ඒක පිළිබඳ ගුණ දොස් විචනය කර ගන්නවා. ඒක නාස්තික පැත්තෙන් නෙමෙයි විවේචනය කරන්නේ. උපදෙස් ලැබුණා හරියද? මට අත්දැකපු දේ මට කියන්න පුළුවන් ශක්තිය තියනවාද? ඒ අනුව යන්නේ ඉස්සරහටද පස්සටද? දන්න ගමනද නොදන්න ගමනද කියන එක අපිට අසුද්ධ කිරීම වශයෙන් ධර්ම සාකච්ඡා වශයෙන් කියන අපි මේ කතා කරන මාතෘකාවකදී සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියනවා. ඉතින් මේ තුන තිබුණොත් විතරයි සමතේ අනුග්‍රහිතයක් විපස්සනා අනුග්‍රහිතයක් වෙන්නේ. ඒ කියන්නේ අපි කරන වැඩේ හිතේ විපිලිසරකම නැති කරන්න වික්ෂිප්තකම නැති කරලා අර තැම්පත් කරගත්ත කය වචනේ වගේ එක දැනක තියාගත්ත කය වචනේ වගේ හිතත් යම් ප්‍රමාණයක තලාව බා ගන්න පුළුවන් ගතියක්, හේම කර ගන්න පුළුවන් ගතියක් තියෙනවට කියන අපි සමතනුග්ගහිතය කියලා. ඒ විපස්සනානුග්ගහිතයේදී මේ වති කරගත්ත මේ මේ මාරුව යටතේ දේවල් වල තියෙන ඇති හැටිය දැකීම, අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දැකීම, එහෙම නැත්නම් සියලු ධර්ම වල තියෙන පොදු ලක්ෂණ නාමද රූප ධර්ම වල තියෙන පොදු ලක්ෂණ සජීවී අජීවී ද්‍රව්‍ය වල තියෙන පොදු ලක්ෂණ මගේ මගේ නොවේ කියන ධර්ම වල තියෙන පොදු ලක්ෂණ දැක ගැනීම විපස්සනා කියන. ඉතින් ඒක තමයි අපි මේ කරගෙන ඉන්නේ කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ අනුග්‍රහිත කිරීමේදී සරුවචන් වහන්සේ 45 වසක් ඒ බුද්ධ කෘත්‍ය කරන කාලේ දේශනා කරපු ධර්ම මෙතකයි කියලා නෑ. ඒ කොහොමඩක්වත් ප්‍රමාණ කරන්න බෑ. ඉතින් දවස් 100ක් අනිසෝන සරුවචනසේ පින්වම් බෑනේ දවස් 100කට පස්සේ ඊට මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා ඒකෙන් මේ අද කියන්නේ හිතන්නේ 2600 කට පස්සේනේ අද වගේ ජනතාවකට යන්න කෝකද ගෙනියන්න ලේසි කෝකද ව්‍යාකරණයට දාන්න ලේසි කෝකද අතින් අතට යවන්න පුළුවන් කියලා අරකින් තෝරලා ගත්තා දේශනා කරපු ඔක්කොම කොහොමඩක්වත් දෙන්න බෑ ඒ ඒක බුසල් ගණන් ටෝන් ගණන් අපිට හම්බෙලා තියෙනවා අද වෙනකොට 84000 ධර්මස්කන්ධය කියලා අපි වචනේ සඳහන් කරන විදිහට ධර්ම විනය දෙක අනේ ධර්ම විනය දෙකේදී ධර්මයේ පැත්තෙන් නායකත්වයේ දැක්ගත්තේ ඒ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ අපි ධර්ම සේනාධිපති කියලා සඳහන් කරනවා අග්‍ර ශ්‍රාවක කියලා සඳහන් කරනවා අද මේ ඉදිරිපත් කරපු ගාතාව ඒ ධර්ම ස්වාමී වූ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාතාවක් ඒ උන්වහන්සේ දැනගෙන ඉඳ ඇති මට හිතෙනවා ඒ ධර්ම සංගායනාවට මට ඉන්න වෙන්නේ නැහැ උන්වහන්සේ ඊට කලින් අපවත් වුණා සරුවචනසේ වැඩ ඉන්න කාලෙම අපවත් වුණා. ඒ කාලේ මුන්නාචලාගේ තියෙන මේ යදෝම පොඩ්ඩක් බලන්න තමන් වහන්සේ සම්පූර්ණයෙන්ම අම්මා අපතටලා දාලා වස්තු අතහැරලා දාලා පැවිදි වෙලා ඒ කියන්නේ බමුණු මතේ පැත්තක දාලා බුදුහාමුදුරුවෝ පැවිදිලා රහත් වෙලා මහ රහත් වෙලා අග්‍ර ශ්‍රාවක වෙලා පෙනුණා මේක ඉස්සරහට යන්නේ නැහැ. අපි මේ පණිවිඩේ තේරුම් ගත්තා වගේ නෙමෙයි වෙන කාටවත් දෙන්න ලේසි නෑ මේක. අනෙක් පණිවිඩ වගේ කරන්න බෑ. නිසා මුන්නාසේ සූත්‍ර දෙකක් දේශනා කළා තිනවා සංගීති සූත්‍රය සහ මේ අද අපි ඉස්සරහින් තියාගත්ත සූත්‍රය දසුත්තර සූත්‍රය කියලා මේකට කියන්නේ. දසුත්තර සූත්‍රය සූත්‍ර දෙකම සංග්‍රහ වෙලා තිනවා දීඝනිකාය පොතේ. දීර්ඝ සූත්‍ර සඳහා දීඝනිකාය. ඒ නිසා මේ අපි කතා කරව ඉදිරිපත් කරවගත්ත ගාතාව ਸਰුවඥ භාසිතයක් නෙවෙයි. ශ්‍රාව මේ ශාස්ත්‍රීය භාෂිතයක් නෙමෙයි ශ්‍රාවක භාෂිත කියලා මේක කියන්නේ. උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් තථාරිපුත්‍ර ශාන්සේ දේශනා කරලා ලබ්දා. මේ දේශනා කරනකොට උන්වහන්සේ මේ දැනුම ගුණ කරන හැටි පිළිබඳව අපිට ව්‍යාකරණයක් උගන්වනවා. සංගීත සූත්‍රෙත් ඒක දකින්න පුළුවන්, දසුත්තර සූත්‍රෙත් දකින්න පුළුවන්. සංගීතය කියලා කියන්නේ කට්ටිය මේකතු වෙලා මේ බුදුහාමුදුරු දීපු දේ මේ මේ මේ පදියක් කඩලා මේ පැණි විතරක් වෙන් කරගෙන මේ වද අයින් කරලා ඒක නරක්ම වෙන විදියට අත ගන්න නැතුව අරසා කරලා තියලා තියෙනවා කාලයක් පවතින. ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. අපි දන්නවා දැන් අපි ඉගෙන ගන්න දේවල් කොච්චර ඉක්මනට අමතක වෙනවද කියලා. අද තියෙනවා මේ තොරතුරු තාක්ෂණය ඕන තරම් තොරතුරු එකතු කරන්න පුළුවන් ක්‍රමයක්. ඉන්න තරම් මැට්ටෝ බලන්න කොච්චර තොරතුරු තිබුණත් ලෝකේ කරන අමනකම් තොරතුරු තිබුණට වැඩක් නැහැ පාවිච්චි වෙන්නේ නැහැ. දැන් මේක කරන්න බැරි කොටසක් මේ. ධර්ම විනය හික්මීමක්. ඒ සාරිපුත්‍ර සංසම ගොනු කරනකොට මේ දසුත්තර සූත්‍රයේ උන්වහන්සේ කියනවා දසුත්තරම් පවක්කාමේ ධම්ම නිබ්බාන පත්‍ය. දසුත්තර ධර්මේ මම වලට දේශනා කරන්න හදනවා නිවන් යන්න. දැන් මේ කතා කරන්නේ දරුවත්තර මේ සාරිපුත්‍ර සංසගේ බණාන්ට එකතු වෙච්ච පිරිසට. පර්ෂදයට කතා කරලා කියනවා වැත්නේ. මම දසුත්තර ධර්මයේ දේශනා කරන්න හදන්නේ නිවන් දකින්න. සරුවචනංශේ උගන්වපු දේ ගොනු කරලා පිළි කරලා නිකන් අග්ගලා හදනවා අලුව හදනවා වගේ හටස් කරලා දුක්ඛසන්ත කිරියාවේ සම්බං ගන්ත ප්‍රමෝචන සියලු ග්‍රන්ථ ධර්ම යෝග ධර්ම අයින් කරලා ඒව මිදිලා දුක්ඛසන්ත කිරියාවේ කියලා උන්වහන්සේ එකේ කරුණු 10ක් කියන මුළු මුළු ධර්මයේම පෙළගස්සනවා එකේ කරුණු 10යි දෙකේ කරුණු 10යි තුනේ කරුණු 10යි මේ වගේ කණ්ඩායම් 10ක් දේශනා කරනවා අන්තිම 10 කරුණු 10 දක්වා යනවා. ඒක ඔක්කොම ඉවර කරන්න මං හිතන්නේ මං වගේ මං බණ කියන්නේ කියන ටිකක් විස්තර කතා කරන මිනිස්සෙන්නේ මට අවුරුදු ගණක් යයි. ඒ නිසා අපිට බෑ මේ සූත්‍රය දීර්ඝ කායවගේ සූත්‍රයක් මේ දවස් දෙකේ බණ වලට ඉවර කරන්න. නමුත් මං හිතුවා පටන් ගන්නවා කියලාද. ඒ විදිහට කතා කරපු එකේ මේ පළවෙනි කාරණාව 10 පළවෙනි එකේ කරුණු 10 දින පළවෙනි කාරණා විතරයි මම අද මේ වැඩමුළුවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක කියන්න පුළුවන් දල වශයෙන් අර ඊට පස්සේ කියන ඔක්කොගෙම එකතුව තමයි ඔය තියෙන්නේ. ඊට කියන්න හදර හැමදේම කුඩුම්බිය තමයි. කෙලගමිනිච්ච දේ තමයි. ඒ නිසා ඒක තුල තේරුම් ගන්න බැරි දේවල් තමයි ඊගාව කාරණා. ඒ වගේ 10 එකේ කාරණා 10 වෙනකොට දෙකේ කාරණා වලින් කියන්නේ ඕකම. තුනේ කාරණා මේ විදිහට මේ තොරතුරු අරිට භාෂාවක් ව්‍යාකරණයට දානවා වගේ තොරතුරක් නොදන්න කෙනෙකුට අතින් අතට යවනකොට පෙළගස්සෝන හැටි. මේ මානව ඉතිහාසයේ පළවෙනි වෙච්ච වැඩ මේ. ඊට ඉස්සෙල්ලා දැනුම ගොඩාක් තිබුණා. ඊට ඉස්සෙල්ලා මේ බ්‍රාහ්මණ ආගම තිබුණා. උපනිෂද් ධර්ම තිබුණා. එතනින් ගියාම ওই අරාබිකරේ වෙනමම ශිල්ප තිබුණා එකකවත් ඒ ගොනුව නැහැ. ඒ ගොනුව නැති නිසා අතින් අතට යනකොට මෙයා අකින දේ නෙමෙයි ඊගාව එක නගිනියන්නේ. ඊගාව එක නම් අහගෙන ඉඳලා වෙන එකක් කියන්නේ. දැන් මේක දාතබන්ධනයකට වගේ යොමු කරාට පස්සේ ඒක තැනක වැරදුනොත් ගණන් නැහැ. ඔක්කොම හරියටම මේ දැලක් ගැට ගත්තා වගේ ගැට ගහලා තියෙන්නේ ඒකට අන්තිම දක්ෂ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ නිසා සමහරු පසුකාලීන මේ කියවපු පසුකාලීන ආචාර්යවරු මේ අභිධර්මයේ වගේ දේවල් වලට මුල්ුනේ දැනුම ගොනු කිරීම පිළිබඳ මුල්ුනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියලා අද දක්වා මේක යනවා දිගටම. හැබැයි මේකේ තියෙන එකයි ලැපිල්ලක්වත් පාපිල්ලක්වත් වචනයක්වත් කාටවත් අයින් කරන්න බෑ. අයින් කරුවොත් හරියට මේ කම්පියුටර් එක තියෙන සර්කිට් එක කැලලක් ගැලවෙනවා. මේ එකක් අතර කරන්න. මොකක් අතර කරන්නේ? මුළු එකම දැනගන්න ඕන. අඩු ගානේ කටපාඩමේ. ඒ කියන්නේ සුතමේ ඥානෙ. ඊට පස්සේ ඒක හපලා කන්න පුළුවන්. මේ කියන දේ මේකත් එක්ක ගැලපෙන්නේ කොහොමද? අන්තර් සම්බන්ධතාව කොහොමද? පෙරපසු සම්බන්ධය කොහොමද? ඊට පස්සේ පුදුම රසයක් තියෙනවා. ඒ සුතමේ ගත්ත දේ චින්තාමේ වශයෙන් ඒකට අපි අනු අනුමාන ඥාන කියනවා. ණය විපස්සනාව කියනවා. ආකාර පරිවිතක්ක කියනවා. තර්ක ඥාන කියලා කියනවා. අර දන්ත දැනුම තමන්ගේ ජීවිතයට දාලා කල්පනා කරලා බලනකොට මේ සරුවචනාතික දැනුම මහා සාරිපුත්තු ස්වාමීන් ගුණ කරලා තියෙනවා. ගුණවත් විසිතුරුයි ධර්මත් විසිතුරුයි මේ වදයක් දිගට තොරතුරු තියෙනවා. ඊට පස්සේ ඒක භාවනා කරලා දවසක අත්දකපු වෙලාවේ අර කියලා තියෙන කාරණා ලුණු පිළිබඳව අහලා ලුණු ටිකක් අත ගාලා ඊට පස්සේ ලුණු ටිකක් දිවේ තියාගත්ත දවසේ තේරෙනවා ඔන්න ලුණු කියන්නේ මේකයි. ලුණු ගැන ඇහුවට ලුණු රස තේරෙන්නේ ලුණු හත ගාන පැකට් කරාට ලුණු රස තේරෙන්නේ ලුණු බැන PhD කරාට පොත් කියවට ලුණු තේරෙන්නේ දිවේ තිබ්බ ගමන් ලුණු කැටයක් ආ ඕක තමයි අරුවචනාසේ බුද්ධ වින්දත් ওই ලුණු කැටේ ඕක තමයි. දේවදත්ත බුද්ධ වින්දත් ඕකයි. තම්බි මුස්ලිම් මනුස්සෙ බුද්ධ වින්දත් ඕකයි. අසත්පුරුෂේ බුද්ධ වින්දත් මිත්‍යා දෘෂ්ටිකේ බුද්ධ විඳක් සත්පුරුෂේ ලුණු එකනේ. ලුණු රසයි. ඒ වගේ තමයි මේ කියන ධර්මයේ කවදා හෝ තොලකට ගාගත්තොත් එකම විමුක්ති රසයයි තියෙන්නේ. ඒක කිසිම නෑ ගෑනු පිරිමි වෙනසක්, ඒක කිසිම නෑ බුදුමගේ කාලේ දැන් කාලේ කියලා වෙනසක්, ඒක කිසිම නෑ ඉන්දියාවේ දැන් කියලා වෙනසක්, ඉස්සර උනේ පස්සර උනේ කියලා වෙනසක්. ඉතින් අපි ඔක්කොම ඒ රසය තොලකට ගා ගන්න තමයි මේ එකතු වෙලා මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේකේ දිගට ගොනුව දිගේ යනකොට අපි මොනතරම් වටිනා සම්ප්‍රදායක උරුමක් කාර්යද කියලා හිතනවා. අපි මෙතෙක් කල මොනවද කර කර හිටියේ කියලා හිතනවා. මෙතෙක් කල් කෙරුවේම මේ ලාභයට සත්කාරයට බඩ වඩා ගන්න, කට වඩා ගන්න, කට කුට්ටි කඩා ගන්න දඟලපු දඟලිල්ල නිසා අපිට මේව ගැන හොයන්න වෙලාවක්, අහන්න වෙලාවක්, කරන්න වෙලාවක් නැහැ. নাනා ආකාර නිදහතර කරන දෙදී හිටියට මේ ක්‍රමේ දන්න නොදන්න තාක්කල් මේ කියන්න හදන දේවල් නොදන්න තාක්කල් උපහාසයට වගේ සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මුර්ගයි කියලා. manussකම නැහැ. මේක අත්දකපු දවසේ තමයි මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතාන්නම් ඉන්නවා අපි කෙලිකාරව තමයි අපි දක්ෂව තමයි අපිත් අපි අපි අර අර ශේෂ්ඨව දක්ෂෝ කියලා. සරුවචනසේ සඳහන් කරන මේ ධර්මය තුලකට ගා ගන්නකම් මේ අනවශ්‍ය දේවල් පිළිබඳව කතන්දර ගොත කොතා සම්පප්පලාව කතා කර කර කය මහන්සි කරන ගත කරන තාකල් මගෝ කියන වචනේ පාවිච්චි මුර්ගය. ඒ මුර්ග භාවයේ නරක නෑ ඒකේ ඉඳලා මේක තොලකට ගාගත්ත දවසේ එන සත්පුරුෂ පැත්තට යනවා. එහෙම නැත්නම් ශද්ධර්මයේ පැත්තට යනවා යෝනිසමස්කාර පැත්තට යනවා ඒ මුර්ග තැන ඉඳලා ඒ යෝනිසමස්කාර පැත්තට ශද්ධර්මයට යන්නේක කාගේ විනිශ්චයද කොහොම වෙනවද කියලා කාටවත් මයිතියක් නැහැ මේ අපි පිරිසක් භාවනා කරනවා ධර්ම දේශනා කරනකොට කවුරු තේරුම් ගන්නද නැද්ද කියන එක මොනම තාලෙන්වත් විනිශ්චය කරන්න ඒ කෙනාටත් බෑ කියන කෙනාටත් බෑ සර්වඥාන්සටවත් බෑ දේශක තේරුම් ගන්න බැරිකම කාගවත් දුර්ලභම නෙවෙයි. තේරුම් ගන්න පුළුවන් නම් ඒ නම්බුකාරකමකුත් නැහැ. ඒ හම්බුනොත් තුනා හරිනම් හරි වෙනවා වැඩි. ඉතින් සාපේ කිසිසේත් මේ තන්න බෑ මෙච්චර මහන්සිලා බණ කියලා දුන්නට ඔක්කොටම තේරෙන්න ඕනයි කියලා එහෙම අයිතියක් නැහැ. බුදුහාමුදුරුවෝත් එහෙම අපේක්ෂාවක් නැහැ. සාරිපුත්‍ර සාන්තිකෙත් නැහැ. ඉතින් බැන්නම් චින්තාමේ තේරුම් ගන්න බැන්නම් සුතමේ වශයෙන් තේරුම් ගන්න කියලා බලාපොරොත්තු තියෙනවා මිස වෙන්නෙම නැහැ. හැබැයි හැම කෙනෙක්ම පෞද්ගලිකව බලන්න ඕනේ උපරිම රස උපරීම අත්දැකීම උපරීම තොලකට ගා ගැනීම කරගත්තොත් ඒ කෙනාට පැහැදිලිවම අර කලින් සඳහන් කරපු චේතෝ විමුක්ති ඵලයේ හෝ චේතු විමුක්ති ඵල සමාපත්තිය දවන්න ලැබෙනවා. චිත්තක්ෂණ වශයෙන් හෝ දීර්ඝ කාලය. ඒ විතරක් නෙවෙයි ලෝකෙට පුදුමාකාර සුන්දර කම්පන වේගයක් ආදර්ශයක් නිහඬ බණක් වෙන්න පටන් ගන්නවා. ඒක ලෝකෙට අවශ්‍යයි. අද ලෝකෙ පෙළෙන තැළවෙන තත්ත්ව දිහා බලනකොට මේකේ කම කරන දේවල් අල්ලගෙන ඒක අවශ්‍ය <clears throat> අවශ්‍යයි නමුත් කරන්න පුළුවන් ඉන්නේ තමයි මේක තොලකට ගාගත්ත කට්ටියට විතරයි. අන්න එවැනි ධර්මයේ රසයේ පිළිබඳව මතක් කිරීමක් හඳුන්වා දීමක් කරාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් යටතේ බණ භාවනා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඇත්තන්ට කියනවා ඒකෝ ආවසෝ ධම්මෝ බහූපකාරා. ඇත්තටම මේ මම ගත කරන මුළු ජීවිතේ බුදුහාමරොත් එක්ක මෙච්චර ලඟ වෙලා ගත කරපු ජීවිතේ එක ධර්මයයි මම දන්නේ ඒක භාවිතා කරන කෙනාට බොහෝ උපකාර කරනවා. ඒකෝ ධම්මෝ බහූපකාරෝ. ඛතමෝ ඒකෝ ධම්මෝ. අප්පමාදෝ. මොකද්ද මහණෙනියේ ඇසුරු කිරීමෙන් බොහෝ උපකාර ලැබෙන ධර්මය අප්‍රමාදී. ඉතින් අපි මගේ ජීවිතේ මේ විදිහට නෙමෙයි වෙන විදිහකට මේ අප්‍රමාද ධර්මයේ පිළිබඳව වචනේ ඇහෙනකොට ඒ ඇහිච්ච ස්වරූපය ගැන මතක් කරනවා නම් ඒක හරීම හාස්‍ය ජනක එහෙම නැත්නම් ඒක උප්පණ්ඩනයක් විහිළුවක් වගේ විජේත විද්‍යා විජාතික අබෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් අබෞද්ධ වෙන්න බෑ ස්වාමීන් වහන්සේ උනාට පස්සේ අබෞද්ධයෙක් ස්වාමීන් වහන්සේ නමක් පාඩපත් වෙලා මම ගිහිල්ලා කතා කරනකොට මේ ලංකාවේ දක්ෂමත්දීපේ බෞද්ධ උපාසක කෙනෙක් විදියට ගිහියෙක් විදියට ඒ ශාන්තිමයිනව අප්‍රමාදී දන්නවද කියලා මම දන්නේ නැහැ ඉතින් කොහොමද වෙන බෞද්ධෙක් වෙන්නේ බෞද්ධයෙක් විසින් දත යුතු උපරිම උපකාර ලබන ධර්මය දන්නේ නැතුව අපි මේ බෞද්ධයන් වශයෙන් කෑකෝසම් ගහනවා අනුන්ට කියලා දෙන්න හදනවා ඒකට තට්ටු කරන අයට විරුද්ධව හටන් කරන්න හදනවා දන්නේ ඉතින් ඒක නිසා මම කියන්නේ ඔබ වහන්සේට වැරදිලා කියලා. පැහැදිලි වර්ධින්න එපා මොකද මම අනිවාර්යෙන් බෞද්ධෙක්. හැබැයි මම බව ප්‍රමාදේ දන්නේ. ඊට පස්සේ ගෝ උඹලගේ දින ඔලොමොට්ටලකම තමයි ඔය කියන්නේ. උඹලා ධර්මද්වීපේ ඉපදිලා ලෝකයේ ධර්මයේ දෙන්න කට අරගෙන බලන්න ඉන්නවා. හැබැයි මේ බුදුහාමුදුරු කිව්වේ මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. ඒ නිසා කවුද අසත්පුරුෂයා කවුද සත්පුරුෂයා කියලා අහන්න. මොකද සද්ධර්මය මොකද්ද අසද්ධර්මය කියලා දැනගන්න භාවනා කරන කෙනාට එච්චර අමාරු නෑ. ඕන කෙනෙක් කතා කරනකම් අහගෙන ඉන්න එයාගේ වචන කීයක් ගත කරන පැයේ තප්පර කීයක් මේ අප්‍රමාද ධර්මය ගැන කතා කරනවාද කියලා බලන්න එහෙම නැත්නම් එයා ඉන්නේ ප්‍රමාදයක තමනුත් ප්‍රමාදයක රටටත් ප්‍රමාදයක ඒ ප්‍රමාදේ යන කතාව තමයි බුද්ධ ධර්ම කියන්නේ. බුද්ධ ධර්මයේ කටපොති කරන්නේ ගියොත් ප්‍රමාදයි. බුද්ධ ධර්මයේ තියෙන්නේ අප්‍රමාදේ ආගමත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. ඒ ගැන ඔයගොල්ලෝ එච්චර කැමති වෙන එකක් නැහැ මම මෙහෙම කියනවා. මමවත් බෞද්ධ භික්ෂුවක් නිසා. මොකද එන්නේ එන්නේ කියන හොඳටම පැහැදිලි බුද්ධ ආගමට ගියොත් ධර්මයට පිටුපාණ්ඩ වෙන ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒක අහලවත් තියනද බලන්න බුද්ධ ආගමේ වැඩ කරනකොට අප්‍රමාද ගැන කතා කරලා අප්‍රමාදයට යොදවලා අප්‍රමාද ක්‍රියා කියලා දෙන්න තැනක් ඇත්තේ නැහැ. ඒක මම මගේ මේ බෞද්ධ ජීවිතේ හැටියෙන් මං කියන්නේ. ඒ නිසා ගැටපේ පන්සලේ තිබ්බ එක සම්මන්ත්‍රණයකදී මට මතකයි ওই බෝකට ප්‍රේම රත්න මහත්තයා මතක් කරා. පිටරටින් ආපු කට්ටියකට මේ බුද්ධ ආගම જાති දෙකක් තියෙනවා ජනප්‍රිය බුද්ධ ආගම කියලා එකක් තියෙනවා. බුද්ධ ධර්මය කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට කවදාකවත් බුද්ධ ධර්මය දකින්න හම්බ වෙන්නේ ඔයගොල්ලෝ දකින්නේ ජනප්‍රිය බුද්ධ ධර්ම විතරයි. ඔය ඇවිල්ලා හදිසි එක බලන්නත් බෑ. නමුත් ඒක බුද්ධ ධර්ම කියලා හිතන්න එපා. ඒක හරියට මේ අලි බලන්න නුවර පෙරහැර බලන්න යනවා. අලි බලන්න යන්න ලාහුගල. ඔය ඉන්නේ කීකරු අලි. අපි දන්නේ උන් විතරයි 60 70ක් ආවට අන්‍යයන්ගේ ස්වරූපෙට කියලා බලන්න සූයකට කියලා බලලා හරියන්නේ නැහැ. උන්ගේ පරිසරයට යන්න. හැබැයි එතකොට ඉතින් බෝදල් ලියලා තියලා යන්න ඕන. අලි බලන්න ගිහලා එන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. ඒ වගේ තමයි අද බුද්ධා. ඒක නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ සාරිපුත්‍ර සෝහන්සේ පෙරලා අපිට පෙන්වන දේ කෙනෙකුට බහූපකාර වෙන දේ, ශාසනයට බහූපකාර වෙන දේ, ඇහුවොත් කාට හරි කෙටියෙන් කියලා දෙන්න ඕන දේ අපි කොච්චර දැනගෙන හිටියද අපි කොච්චර මේ කටයුතු කරනවද අපි ඒක ඉස්සරහින් තියාගෙන ඉනවද කියලා බැලුවොත් අපිට දැනගන්න පුළුවන් අපි කාලයේ ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවාද කියලා. හැබැයි මේ එහෙම නිසා එක එකනොත් පුද්ගලිකව ලැජ්ජ වෙන්න දෙයක් ඇත්තේ නැහැ. මේක මානවයේ තියෙන පොදු දුර්ලභම. බෞද්ධයන්ගේ තියෙන පොදු දුර්ලභමක් හරිය කැමැති ආගමට බෙර ගහන්න, ගෙජ්ජි හොල්ලන්න, කොඩි අරගෙන වටේ වටේ ඇවිද ඇවිද සාදු කී කියන කැමැතියි. ඒ අප්‍රමාදය ගැන කතා කරුවොත් නෑ නෑ අම්මෝ ඉව කරන්න බෑ අපිට ඉවර තේරෙන්නෙත් නෑ ගැඹුරුයි. අපි මේ ප්‍රමාද ධර්මයක් තියෙනවා මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුර ගාවට යන්නයි කැමැත්ත. ඒක ප්‍රමාදේ බව තේරෙන්නේ. මේ මතු වෙන බුදුහාමුදුර ගැන කතා කරනවා කියන්නේම ප්‍රමාදය වැඩිලා අප්‍රමාදේ පන්න ලබව කියන්නේ කිව්වොත් එහෙම එළියට ගිහලා කිව්වොත් නම් ගුටි ගන්නවා. නිසා මේ බණ කියන වෙලාවට ගේට්ටු වහලා තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම ගොටි කණ්ඩ වෙන්නේ. ඔයගොල්ලෝ වුණත් විශ්වාස නැහැ මට. ඔයගොල්ලන් ඕනේ මේ ආගම වවාගෙන, පින් කරගෙන, කටමල්ල පුරවගෙන, මතු බුදු වෙන බුදු ආමරුලව්ව නිකන් යාකන්ඩි රූම් එකේ බෙන්ස් එක ගිහලා බහින වගේ නිවනට යන්න ඕන කරනවා. මිසක් කිසිම කෙනෙකුට ඕන කමක් නැහැ මේ අප්‍රමාදයේ හරහා ඒ බුදුහාමුදුරු ගත්ත ප්‍රයත්න වගේ දුෂ්කරවත හරහා ඉදිරියට යන ගමනක් ඕන කමක් නැහැ. ඒක තේරෙනවා කට්ටියත් එක්ක දවස් 3-4ක් එකට ඉන්නකොට. කොච්චර සුඛෝපභෝගී කරගන්න හදනවද කොච්චර මේ නිවන Taman ළඟට ගෙන්නන්න හදනවද එතෙන්ට යනවා වෙන්නේ. මේකකින්වත් මම ඔක්කෙනෙක්වත් මම දෝසහය කරන්නේ නෙවෙයි හදන්නේ. ඒ මොකද මුළු ත්‍රිපිටකයම ඉංග්‍රීසියට දාපු පාලි ටෙක්ස් සොසයිටි එකේ ලෝක ප්‍රසිද්ධ හැම දක්ෂ කට්ටියම එකතු වෙලා ඒගොල්ලෝ බැලුවා මේ බුදුහාමුදුරෝ කියන වචනේ බුදුහාම කියන දේශනා බුදුහාමරංගේ අර්ථය කෙටියෙන් කියලා දෙනවා නම් කොහොමද කියලා දෙන්නේ කියලා බලන්න. බුද්ධුම පටලවිල්ලකට කියයි. කිසි කෙනෙකුට හිතා ගන්න බැරි වුණා. කට්ටියක් කියවා බුදුරජාණන්සේ කියන්නේ සියලුම දේ කපිලා තියෙන චතුරාර්ය සත්‍යය කියලා. තව කට්ටියව පිස්සු උඹලට තේරෙන්නේ ඒක තියෙන පටිච්චසමුප්පාදය කියලා. තව කට්ටියක ඔය මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ මේ සීල සමාධි ප්‍රඥාවෙන් තියෙන්නේ. ඒ ඔය ඌ වෙන මොනවද තව කෙනෙක් අයියෝ මේ ගොල්ලෝ පිස්සු කෙලින හැටි මේ අනිච්ච දුක්ඛ නැත්තන්නේ ඔක්කොම තියෙන්නේ. තව කට්ටියක නෑ මේ රාග ద్వේෂ මොහේ ඔක්කොම තියෙන්නේ. තව කට්ටිය පිස්සු හදාගෙන දක්වා මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කියලා එක්කිනෙකුටවත් තාතපාතයක් නෑ. මූලධර්ම හදාරන්න ගියොත් ඔය විශ්වවිද්‍යාලවලයි අනම්මනම් පිස්සු කියන පිස්සු හොඳ හැදිච්ච කට්ටිය ඉන්න හොඳ පිස්සු තියෙන අය. ඕල වැඩිම ඕවා පීර පීර ගනු ගොනු කරන එක තමයි. අහන්න බලන බුදුරජාන්සේ දේශනා කරපු එකේ මොකද්ද පින්ඩාර්ථය කියලා. තේක බීලා ඉල වාඩි කරන පැය ගණන් කියවයි. එකෙකුට ඔක්ක පටන් ගන්න තැන තේරෙන්නේ නැහැ යන තැන තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මතයට එනකම් මාත් හිටියේ ඒක ගොනු කරන්න බෑ. බුදුරජාණන් ශ්‍රීකින්දි ගොනු කරන්න බෑ. ඇත්ත තමයි. පරිසම්පාදයේත් ඇත්ත. චතුරාර්ය සත්‍යයත් ඇත්ත. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් ඇත්ත. අනිච්ච දුක්ඛං අනත්තං ඇත්ත. සීල සමාධි ප්‍රඥා ඇත්ත. රාග ද්වේෂ මොහ ඇත්ත. ඉතින් හත් දෙයියනේ මේ ගෙදර වැඩ කරන ගමන් දරුවා මල්ලාට අගින ගමන් ඔය ඔක්කොම ඉගෙන ගන්න කිව්වොත් පොත් මෙච්චර විතර උසක් තියෙන ඉගෙන ගන්න. පුළුවන් වේද විනාඩි 5ක් භාවනා කරන්න. ඉවරයක් කරන්න. වේයකටවත් ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. වේ ගුලකට ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. මම මෙතෙන්දී සාරිපුත්‍ර සාංශ මේ සියලු ප්‍රශ්න වලට එක උත්තරේ දෙනවා. හැබැයි මේ බහූපකාර එක ධර්මයක් තියෙනවා. අප්‍රමාද. ඊට පස්සේ ඉතින් අපිට අපිට කීතයක මේ උගතුන් බණ භාවනා කරන්නේ නැතුව පොත් පෙරලන්න ගියොත් කොච්චර අමාරුකට වැටෙනවද? ඒකෙන් පේනවා මේගොල්ලෝ මොනවද හොයන්නේ කියලා. නමුත් තමන් භාවනා කරලා චේතෝ විමුක්ති ඵලයේ හෝ චේතෝ පිළිති ඵල සමාපත්තිය බලාපොරොත්තු වෙනවා නම් අපිට කිටි කෙටි කියන්න බෑ. මේ ඉදිරිපත් කළ යුතු එක දෙයයි තියෙන්නේ. බහුපකාර වෙන එක දෙයයි තියෙන්නේ. ඒක දන්නේ නැතුව මේ අනුන්ට උගන්වන්නයි PhD ගහන්නයි බුද්ධ학ම ආඩම්බරය කරගන්න ගියොත් පඹ ගහලේ පැටලුනා වගේ. මී වැද්දෙක් කියලා මීයක් කඩන්න ගිහලා ඔළුවට මී මැස කරගෙන වගේ කිලෝරක් නැහැ. ඒ නිසා Tamanවත් අඩු ගන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් බුදුන් දේශනා කළ සාරිපුත්තු ස්වාමීන් වහන්සේටින් අනුමත කරන ලද එක ධර්මයක් තියෙනවා. ඒක තමයි මේ මුළු දසුත්තර සූත්‍රය යන්නේ ඒක දිගේ. ඒක තමයි අප්‍රමාදේ. අපි කොහොමද අවුරුදු 2600කට පස්සේ වෙන රටක પરම්පරා ගානකට පස්සේ මේ කියන අප්‍රමාදයේ බුදුන් අදහස් කරපු අදහස බුදුහාමරගේ අර්ථකථනය අපිට තියෙනවා. අපිට තේරෙනවා මේ අප්‍රමාද කියන වචනේ තේරෙනවද කියලා බැලුවොත් අප්‍රමාද කියන වචනේ අපේ සිංහලේ ඇත්තෙම නැහැ. හැබැයි වාසනාවට තියෙන ප්‍රමාදය කියන එක සිංහලේ හැමතැනම තියෙනවා. සිංහලයේ ඕනේ වැඩක් කරන්න කියන ප්‍රමාදය අද බනට එනකොට මම පැය භාගයක් ප්‍රමාදයි. තේරුණානේ? මේ තමයි ජාතික ලකුණ අපේ. ඕනේ වැඩක් කරන්න කිව්වොත් පැය භාගයක් පමණයි. ඒක තේරෙන නිසා හරි ලේසි අප්‍රමාදී තේරුම් ගන්න. සංසන්දනාත්මකව. ඒ නිසා මතක තියාගන්න යමකට අපි පමා වුණා නම් අප්‍රමාදී නෑ. කලට වෙලාවට හරියට වැඩේ කරන්න අප්‍රමාදී. ඉතින් ඒක නිසා අපිට අප්‍රමාදී කියන නරක වචනේ හරහා වෙහිලුවක් හරහා එහෙම නැත්නම් උප්පණ්ඩනයක් හරහා උපහාසයක් හරහා අප්‍රමාදය සාක්ෂි කරගෙන අප්‍රමාදයේ තේරුම් නමුත් ඒකමද ਸਰවඥාන්සේ කියපු අප්‍රමාද. ඒකමද මේ මහා සාරිපුත්‍ර සංඝසේ දේශනා කරන අප්‍රමාදී කියලා බැලුවොත් මම මේ කරුණ ඉදිරිපත් කරන්න හදන්නේ පොඩ්ඩක් හදිසි වෙන්න එපා. පොඩ්ඩක් ඉවසලා බලන්න ප්‍රමාදේ නැති වෙච්ච පමණින් නැත්නම් අපි දන්න විදිහට මේ වෙලාවට වැඩ කරනවා කියන එක පමණින් අප්‍රමාදයේ අර්ථකථනය වෙනවද කියලා. ඉතින් එතකොට මේ බුදුම ස්වාමීන් වහන්සේලා මේක පොඩ්ඩක් තව තේරුම් ගැනීමට මේක විදහ දක්වන පතුරු ගහලා පෙන්වන විසුතුරු කරලා පෙන්වන ක්‍රමයක් තියෙනවා. ලෝකයේ ওই පෞල් කණ අය වගකීම් තියන අය එහෙම නැත්නම් ඔය ආගම ධර්ම කටයුතු කරන අය හැම වෙලාවෙදීම තමන්ගේ කළ යුතු යුතුයකම් වෙනුවෙන් විශාල වෙහසක් ගන්න. විශාල දුක් ගෙනිලා ගන්න. විශාල කායික මානසික වෙහස ගන්න. දරුවන් කෙරේ යුතුයකම්, රට වෙනුවෙන් යුතුයකම්, තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ යුතුයකම්, කායික මානසික පුදුමාකාර වෙහසක් ගන්න. ඉතින් ඒ යුතුයකම් පමා නොකර අප්‍රමාදව ඉෂ්ට කරන්න පුළුවන් නම් එයාට සමාජයේ ඒ සමාජිකත්වය ලැබෙනවා. පවුලේ පවුලේ සමාජිකත්වය ලැබෙනවා. රටේ පුරවැසිකම ලැබෙනවා. එයා සාමාන්‍යයෙන් මේ කළ යුතු යුතුයකම් කිරීමකින් පරමාණු විච්ච කෙනෙක්. අඩු ගානේ ගැන තාකන කෙනෙක්. වෙලාවට වැඩ ටික කරන්න හදන කෙනෙක්. නමුත් මේ බුරුම ස්වාමීන් වහන්සේලා කියන මම හිතන මේ ටික තේරෙනවා කියලා හිතාගෙන යුතුයකම් වගේම චාරිත්‍ර වගේම අයුතුයකම් වගේකුත් තියෙනවා වාරිත්‍ර වගේකුත් තියෙනවා හැම කෙනෙක්ම කළ යුතු යුතුයකම් තියෙන අතර අයුතුයකම් වගේක් තියෙනවා. හැම කෙනෙක් කළ යුතු චාරිත්‍ර වගේම වැලකී යුතු වාරිත්‍ර වගේක් තියෙනවා. මෙන්න මේ වාරිත්‍ර වතයෙන් නොපට නොකඩ යුතු අයුතුයකම් වැලැක්වීම අපි කොච්චර අප්‍රමාදද ප්‍රමාදද කියන එක තමයි අපිට මේ යටිපහුව වෙලා තියෙන කාරණා. Taman අතින් මේ යුතුයකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා හෝ අසාධාරණකම් අයුතුකම් ධර්ම අධර්මකම් කොච්චර සිද්ධ වෙනවද ඒක අපි දන්නවද? ඔකෙම අපි චාරිත්‍ර කරන්න ගිහිල්ලා වැලකේ යුතු වාරිත්‍ර ධර්ම නොකල යුතුකම් පිළිබඳ අවබෝධයක් තියෙනද බැලුවොත් අපි මොන්ටිසෝරි පන්තිවත් නැහැ. කිසිම කෙනෙකුට හැඟීමක් නැහැ. අපි මේ ගත කරන ජීවිතය පරිසරය හානි කරන පැත්තෙන් කොච්චර අයුතුකම් කරනවද මේ විශ්වයේ රත් වෙන එක සම්බන්ධයෙන් අපි දැන නොදැන මේ යන රැල්ල දිගේ ගිහිල්ලා අපි මේ පැවිලෙන ගින්න පිටුර දානවා කියලා. ඒක මේ මගේ සැප පිණිස සහ අපේ සැප පිණිස අනුසූරා කෑම. තමන්ට වෙලාව හම්බෙච්ච වෙලාවේ සූරා කෑම ඇති. ඒක කියන්නේ ප්‍රශ්න නැති. මගේ සැපට නේ කරන්නේ. ඉතින් ඔක නොකර බෑනේ. අපි කට්ටියගේ සැපට නේ කරන්නේ. හම්බෙච්ච හැම එකම එකයි. දෙසරයක් හිතන්නේ හම් වෙච්ච ගමන් කුට්ටි කඩා ගන්න කිය ගමන් අයුතුකම් කරනවා අසාධාරණකම් කරනවා අධර්මකම් කරනවා. ඒ අසාධාරණකම් වල සමහරකව හිරේ වැටෙන දේවල්. සමහරේ වනේ නම්බුකාර කට්ටියක් කරනවා නම්බුකාර කට්ටියව නීති වලට දාලත් නැහැ. ඉතින් අපි පුළු පුළුවන් ඇත්තෝ ඒ ටික කරගෙන යනවා. එතකොට මේ එක්කෙනෙක් දෙන්නේ අසාධාරණකම් කරන නිසා අයුතුකම් නිසා තැලෙන පෙලෙන පීඩිත ජනතාව මෙතකයි කියන්නේ. নিকමට හිතන්නේ අපි මේ සැපසෙවීමේ කටයුත්ත කරගෙන යනකොට අපේ සකල සිරින් පිළිසිරි ලංකාවේ ධර්මද්වීපේ සම්බත් සම්මා මේ මේ සම්මා දිට්ඨිය දින කට්ටියනේ. අපි මේ කරගෙන යනකොට ඒකේ නැති මිත්‍යා දෘෂ්ටික ඇතු පිළිබඳ අපි කොහොමද හිතන්නේ? අපි ඒගොල්ලෝ හිතනද මේ අපේ මට්ටමේම කට්ටිය කියලා නැත්නම් අපි ඒගොල්ලෝ අව탁සිරු කරනවා. ඒ කරන්න අයිතිකත් කවුද අපිට අයිතියක් දුන්නේ? මේ මනස මිත්‍යා දෘෂ්ටිකයි කියලා ඒ මනස අපි වගේ වැඩ කරන්නේ නැහැ කියලා පහත් කළ සලකන්න. මේවා බුදුහාමුදුරුවෝ දකින්නේ නොසන්දාලකම් විදියට. අයුතුකම්. ඊට පස්සේ වැත්තක දානකොට තිරිසනෙක් එක්ක කල්පිත කරනකොට උගෙන් වැඩ ගන්නකොට අපි හිතන්න කොච්චරක් විදියට උගේ පහසුකම් ටික අපි දෙනවද? උගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරනවද කියලා. කවදාකවත් හිතන්නේ නැහැ නේ උට ජීවිතයක් තියෙන උට ඌත් සැප කැමති කියලා. කවදාවත් නැහැ නෑ කියන්නේ. ඒකත් ඊටසනා. ඌ වැඩ කරන්නේ මට. පුළුවන් තරම් වැඩ කරනවා. අපි කියන්නේ කඹුරපා. එසේ ගස් කොළන් වලට ගහ කොළක් එක වැඩ කරනකොට අපි කොච්චර ප්‍රයෝජන සලකලා වැඩ කරනවා නැත්නම් ඌට කතා කරන්න බැරි නිසා ගස් කොළන් වල කතා කරන්න බැරි නිසා අපිට මනාපට අපි අසන්න වෙලා ගන්නවා. ඊට පස්සේ ගහට කොළට ගඟට දොළට අපි හලකන හැටි දිහා බලන්න පොදු වස්තු වලට හම්බෙච්ච විලාදී අපේ පහසුව පිණිස අපි පාවිච්චි කරනකොට ඒ පිටින පීටි වෙදී අපි අතර තියෙන දුර්ලකමකට අපි කියනවා වාරිත්‍ර ධර්ම එහෙම නැත්නම් අපි ළඟ ශික්ෂණයක් නැහැ අශික්ෂිතකම කියලා කියනවා මෙන්න මේක පිළිබඳව කවුරු හරි අපිට පෙන්ලා දුන්නොත් මරා ගන්න යනවා උඹලක මෙන්න මේ විදිහේ ප්‍රමාද වැඩ වගේක් තියෙනවා අසාධාරණ වැඩ වගේක් කරනවා අයුක්ති වැඩ වගේක් කරනවා නොකොට යුතුයම් කරනවා කියලා කවුරුහරි කිව්වොත් අපේ නම්බුකාරකම මරණයට එහා යනවා නම්බුවේ ජීවත් වෙන මනුස්සයාට ආනම්බුව මෙන්නලා දුන්නොත් මරණයට එහා ඉතින් භාවනා කරනකොට අපි බලන්න කරන්න තියෙන යුතුයම් කරන එක නෙවෙයි අපේ අතින් සිද්ධ වෙන අයුතු නොකට යුතුයම් නොකිරීම වෙනුවෙන් අපි කොච්චරක් අප්‍රමාදික කියන. ඒක හරියටම වෙලාවට කෙරෙනවා දැක්කද කියන්නේ. කද්දාක හිතපු නැති විශ්ය. කවුරක්වත් හිතපු නැති විශ්ය. ඒ නිසා අප්‍රමාදය ගැන කතා කරන මහාලාර පුත්‍ර සාංශ මතක් කරන්නේ මේක බහූපකාර දෙයක්. ඒක නිසා අප්‍රමාදය තියාගෙන ඉස්සරහින් තියාගෙන ඒක සම්පාදනය කරන්නට යනකොට අපි ප්‍රමාදයේ ඝන බහලකම ප්‍රමාදයේ තියෙන පැතිරිච්ච ස්වභාවය අන්ධකාරය මෝඩකම මෙන්න මෙච්චරයි කියලා අපි දැනගත්තේ නැතුව කවදාක ප්‍රමාදය අයින් කරන්න බෑ. ප්‍රමාදේ ප්‍රමාණ කරන්නේ නැතුව ප්‍රමාදය අයින් කරන්න බෑ. ඒස අපි අන්ධකාරයේ ප්‍රමාදයේ ගත කරන කෙනා අප්‍රමාද පහන පත්තු කරලා ඒ පහන් ආලෝකයේ ආභාවේ ප්‍රකාශ ශක්තියෙන් බලනවා ඒ පහන වැඩ කරනකොට කොච්චර ආත්මස අන්ධකාරයේ වට කරලා තියෙන්නේ කියලා. ඒක නිසා අපිට අප්‍රමාදිකන අහන්නත් කනේ හිතේ සම්පූර්ණ ප්‍රමාදයේ කියන සමීකරණයට ගියොත් අප්‍රමාදයේ දැම්මට පස්සේ අපිට පේන්න තියෙන මෙතෙක් සංසාරේ කරපු ජනකාය ජන විඥානයේ තියෙන විශාල සෙනගතර කෙරෙන වර්තමානයේ හරස් කරගන්න සම්නික්කර ප්‍රමාදයක තියෙනවා. අන්නේ ප්‍රමාද සංසාරේ ගත කරපු අපි ප්‍රමාදේ වැටි ගත කරන මිනිස්යන් සහ සතුන් ඉන්න රටක ජනතාවක අපි මේ අප්‍රමාද පහන් දැල්ල කොච්චරක් ඉදිරියට පවත්වාගෙන යන්න උනන්දු වෙනවද තමන් භවිකීමක් කරගෙන තියනවද කියලා බැලුවොත් ඒකයි මම කිව්වේ අහලවත් නැහැ. කර යුතු උපකරණ දන්නේ නැහැ. කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ. ඒක නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්වන්න නැත්තම් බුදුහාමුදුරුව අදහස් කරපු අප්‍රමාදේ දැනගන්න වැදගත්ම දේ තමයි අපි නොකට යුතු නොපනත්කම් කිරීම. අතින් කොච්චර කොච්චර ප්‍රමාදද කොච්චර වසංගනවද කොච්චර නොසලකයිනද කොච්චර බයද කොච්චර එක ෂට මායාවිකමින් වහලා තියෙනවද කියලා බැලුවොත් අපි ළඟ තියෙන සෑම දැනුමකින්ම අපි කරන්නේ අපේ තියෙන නොසන්ඩාවකම් වහණ්ඩයි තමයි දැනුම කියලා කියන්නේ. තංගා දැනුම තියෙන කරන්ට හුඟක් නොසන්ඩාවකම් වහණ්ඩ වෙලා ඇති. ඒකයි ඉච්චර දැනුම පස්සේ. දැන් පොඩි දරුවෙකුට වසංගන්න මොකක්වත් නැහැ කිසිම දැනුමක් ඕනේ නැහැ. අවුරුදු 6 වෙනකන් දරුවට අසාධාරණයක් වෙන්නේ නැහැ මොනවක් කරන්නේ ඌට මොනම දැනුමක්වත් ඕනේ නිසා දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න අපි කියන්නේ බෞද්ධ ලෞකික ඥාන ගැන මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒක අම්මු කට්ටය වෙට්ට පිත්තල පරට්ටය. එච්චර. ඒකයි ඒක ඉස්සරහින් පළිය ඉස්සරහින් තියාගෙන ඉන්නේ බර ගන්න පිටිපස්සේ අර නොකටයුතුකම් කරනවා. මේ මම පිට මිනිස්සුන්ට මේ දොස් කියන්න හදන්නේ මම මේ කියන්නේ ඇතුලේ ඉන්න යකා ගැනයි මම කියන්නේ. Taman ඇතුලේ තියෙන තියෙන මේ ෂටගති, මායාවී ගති, වංචනික ගති වසන්ඩයි. අපි මේ නිදහසට කරුණු දහසකුත් ඉදිරිපත් කරගෙන කීපු පචේ වහන්න පච දහහක් කිය කියා යන ගමනක් තියෙනවා. ඉතින් සාරිපුත්‍ර සංස්ථිතේ යන්න ඕනේ නම් ඉස්සල්ලාම දැනගන්න ඕන අපිට මේ අසාධාරණය අයුක්තිය නොපට යුතුකම් විදිහින් අපි කරලා ඒක සාමාන්‍යයෙන් කියන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා එහෙම වුණා නිදහසට කියන්න කරුණු තියෙනවා. නැත්තම් හදලා කියනවා. ඔච්චරයි මනුස්ස ජීවිතය ගැන වෙන මොකක්වත්ම නැහැ. මම මේ කියේ බයිලාවක් බන නෙමෙයි. මේක බයිලාවක්. ලේසියට පහසුරක් දැන දැන වැඩි කරනවා. එහෙම උනන් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඉතින් කොහෙද අපි යන්නේ ප්‍රමාදයටද අප්‍රමාදයටද කියලා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි මේ જાති කතා කතා කරනවා කියන්නේ. කරන පුරුදු කරන ඇබ්බැහි කරන රුචි අරුචිකන් තේරම තියාගෙන ඒක සාධාරණීකරණය කරන්න හොඳින් හෝ නරකෙන් හම්බ කරනවා. අර කවුරුකත් ওই තමුසෙට ගැලපෙන්නේ නැහැ ওই ඔහොම කරන්නේ. අම්මෝ කිතුල් ගහට ගිය මිනිස්සයා කීප කතාව දන්නවද? අයිතිකාරය එනකොට මූ බහිනවා. කොහෙද යකෝ කිතුල් ගන්න? මම මේ මාසින තනකොළ ටිකක් කපන්න ගියේ. කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ? ඒකනේ ওই බහින්නේ. හොඳට කල්පනා කරන්න තමන් දවස පුරා මේ අනුන්ට දෙන හේතු කාරණා දැක්කීමේ කිතුල් ගහට ඉනගපු මිනිහා කරන වැඩේ. ඒකෝර අපිට කොච්චරක් දවසක කරන්න වැඩ ටිකක් තියෙනවද? හැම වැඩටම කියන්නේ කරනවට වැඩිය යමක් නොකර ඉඳ ඉන්න පිට. කරන හැම දෙයකම ඔගොල්ලෝ බණීවි මට මම සාධාරණයි බයින් එක ඇත්තම සාධාරණයි. හිතාමතා කරන හැම දෙයක්ම ෂට ගතියක්, චපල ගතියක්, වංචනික ගතියක් වහන්න කරන දැනෙන්න. මොනම හොඳ නිෂ්පාදන හෝ අප්‍රමාදී පැතිරෙන මොනම දෙයක්වත් හිතල මතල කරන්න බෑ. හිතාමතා කරන සියල්ලම කියන්නේ සම්බේ සංඛාර දුක්ඛ. අහලා තියෙනවද? සම්බේ සංඛාර දුක්ඛ කියන එක සංස්කාර කියන්නේ හිතාමතා කරන වැඩ. සබ්බේ සංඛාර අනිච්චයි. හිතාමතා කරන සියල්ලම දුක පිණිස පිටනවා අනිත්‍ය පිණිස පිටනවා අප්‍රමාදී කියන්නේ යමක් නොකර සිටින්න පුළුවන් හැකියාව බලන ප්‍රයත්නය. පරියන්කයට ගියාට පස්සේ හොඳට පట్టල වාඩි වෙනවා සමබර කරලා හිතාමතා කරන චේතනාපූර්ව කරන සියල්ල වැඩ අදිෂ්ඨානයෙන් නතර කරනවා. නතර කරලා මේ ඉන්නවා කියන එක මැරිලා නැහැ කියන එක නිින්ද ගිහිල්ලා නැති බව ක්ලාන්ත වෙලා නැති බවට 100%ක් අප්‍රමාදයි. ඔය තමයි මුළු දසුත්තර සූත්‍රයේම සම්පින්ඩනේ මම මේ කියන්නේ. පරියන්කයට ගියාට පස්සේ සම්පූර්ණ හොඳට වාඩි වෙලා හොඳට පටල කරලා දෙන්න. ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න හැබැයි. පහකට හොඳට හරි බරි ගහන එක ප්‍රශ්නයක් නෑ විනාඩි කීපයක හොඳට හරි බරි ගහලා ඉරියව් ඉරියවට හිත යොදලා හෝ නැත්නම් ආයාසයෙන් තොර වෙන හුස්මට හිත යොදලා මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න මේ චිත්තක්ෂණය අපි දැනුම හැටියට ගිත හැකි අප්‍රමාද චිත්තක්ෂණයක් කියලා. කායික ක්‍රියා නැහැ, වාචසික ක්‍රියා නැහැ, චේතනා නැහැ. බලන්න කොච්චර වෙලාද ඉන්න පුළුවන් කියලා. දාපු ගමන් ලාහට ගෙම්බ එකතු කරනවා වගේ ඔන්න අතීතයට පයින්. ඔන්න අනාගතයට පයින්. ඔන්න වෙන කෙනෙක් ගැන හිතලා ඔන්න වෙන දැනකට යනවා. පැතුරටත් මොකේ යන්නේ? ඒතර මේ බුදුහාමුදුරුවෝ වෙන්නකෝ සාරිපුත්තු ස්වාමීන්චේ කියපු මමත් මේ සිල් අරගෙන සිල්ලුතුම මැද ඉඳගෙන අනුන් දෙන දානයක් කාලා දෙන පැතුරක බුදියාගෙන ඉන්න මමත් අදිෂ්ඨාන කරාට මට මේ අප්‍රමාදයට යන්න පුළුවන් මේ ඉන්නේ එන ගහන්න gediya පිටින්ම මම දැන් මෙතන බලන්න පැදුරටත් නොකිය පිට යන හැටි අන්න එතකොට හිතා ගන්න පුළුවන් <clears throat> අප්‍රමාදේ දැනගත්තට බුදුහාමුදුරු කියන මට්ටමින් නම් දන්නේ නැහැ නමුත් අඩු ගන්න අපි කියලා බැහැගත්තට පස්සේ මේ හැම අබ්බැහියක්ම හැම පුරුද්දක්ම හැම රුචර්චකමක්ම හැම දැනුමක්ම කරන්නේ මොකද්ද අර මොහොත තියන්න දෙන්නේ අතීත නාගිතරපයි පණින හැම වෙලාවකම අපි සාමාන්‍යයෙන් ආධුනික වශයෙන් කරන ඉතින් පමණ. දැන් පමණ එක්ක අතීතේ. එක්ක අනාගතේ. එහෙම නැත්නම් වෙන දැන. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන. නමුත් අපි මේ පරාදම නැහැ. අපි අප්‍රමාදී කියන කොනේ අන්තම් ලුණු ගැල්ල ලුණු පොඩ්ඩක් දිවේ තිබ්බා වගේ දැනගන්න. මම දැන් මෙතන. ඉන්න බව කිසිම දෙයක් නොකර වෙන දෙයට ඉඩ ඉන්න බව දැන ගැනීම ඉන්න බවට අපි කියන අප්‍රමාදී මේකයි ලෝකේ තියෙන ලොකුම පින කියලා ගන්න එකට කියනවා ඒ බව දැනගැනීම. මෙතන ඉන්න කවුරක්වත් පිළිගන්න ගන්න නැහැ. එහෙම මේ ඉන්න එක තමයි ලෝකේ තියෙන ලොකුම පින කියලා. ඒගොල්ලන් කියනවා ඉතින් ලොකුම පින්කම කියලා නම් බෙර ගහන්න එපා. ගිජ්ජි හෙල්ලෙන්න එපා. ස්තෝත්‍ර කියන්න එපා. සෙනග වට වෙලා ඉන්න එපා. දාඩිය ගඳ ගන්න එපා. මොකක්වත්ම නැහැ. පැය ගානක් ඕක කිව්වත් ඔය තියෙන උරුල ගතිය හිතේ තියෙන ගඳ ගහන ගතිය නම් අරින්න බෑ. මම ඒකට මේ තට්ටු කරාට තරහට නෙමෙයි මම මේ කියන්නේ. මටත් ඉඳගෙන එක දිගට ඉන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. මගේ හිතත් පණ. මම මේ පෙන්වන්න හදන්නේ අපි යම් ආකාරයකින් මේ අප්‍රමාදය කියන එක වර්ණගා ගත්තට ඒක අපි හිතාගත්තොත් මේක තමයි ලෝකයේ ලොකුම පින්කමට හැම හැකියාවකින්ම මම උත්සාහ කළොත් ඊගාව චිත්තක්ෂණයේ මම දැන් මෙතන ඉන්නවා ඊගා චිත්තක්ෂණයෙන් මම දැන් මෙතන ඉන්නවා කියන එක විතරයි ආයේ අරක කරන්න මේක කරන්න අරක හිතන්න මේක අදිෂ්ඨාන කරන්න නැතුව යන්න උත්සාහ කරන්න ගත්තොත් අපි කොඳු වැඩ පෙළ නැති සත්තු බවට අපිපත් වෙනවා කාටවත් විශ්වාස කරන්නේ මේ චිත්තක්ෂණේ මේ මම දැන් මෙතන හිටියට ඊගා චිත්තක්ෂණේ දෙන්නේ යන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න ඔයිට ඕනකම තියෙනවා සිල්වන්තයි අපි අදිෂ්ඨාන කරගෙනත් තියෙනවා කරලා හරි ගිහිල්ලක් තියෙනවා කලින් ඊගා චිත්තක්ෂණේ මොනවා කියන්න බෑ ඒ නිසා අපි භාවනා නොකරන බණ නාපු ජීවිතයක් අරගෙන බලන්න දවසක්. මේ උත්සාහ කළා නැතුව. එතකොට එවැනි වෙලාවක අපි ගත කරන දේ කාගේ න්‍යාය පත්‍රය අනුවද වෙන්නේ කියලා හිතන්න. බණ භාවනා කරන්නේ අප්‍රමාද දන්නේ උත්සාහ කරන්නේ. උදේ ඉඳලා හැන්දෑනක අපි වැඩ. කාගේ න්‍යායයටද අපි මේ වැඩ කරන්නේ? දැන් මගේ න්‍යායයට දැන් අපි බණ අහලා අප්‍රමාදී ඉන්න හදලා මේක කරපන් කිව්වට ඉන්නේ නැති බව දන්නවා හිත. දැන් බුදුහාමුදුරු දීපු න්‍යාය පත්‍රයට ඉන්නේ නැහැ යා. හරිපුත්‍ර ස්වාමීන් දීපු න්‍යාය පත්‍රයට ඉන්නේ නැහැ. අප්‍රමාදී ඉන්න න්‍යායයට දන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්නකොට හිතලා බැලුවොත් හිතන්න එපා. හිතන එක නෙමෙයි මම මේ කියන්නේ භාවනා කරනවා කියලා. ඉතල බලන්න න්‍යායක් මොකක්වත් නැතුව සතියක් ගැන දන්නේත් නැතුව ගත කරන ජීවිතේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම චාරයක් නැතුව අත්ෙන් අතට පයින් පිස්සු ඇන්ති රිලෙවෙක් වගේ මේ හිත පනින්නේ කාගේ විධානයේද කාගේ න්‍යායද කිව්වොත් තනි උත්තරය කියන්නේ මායාවේ න්‍යාය පත්‍රයේ කෙලෙස් වලටමයි පයි. කිසිසේත්ම කාටවත් අතත් සුසලා කියන්න බෑ නෑ මොකුත් නැතුනට මගේ හිත තිබ්බේ නික්ලේශී තනකය කියලා කියන්න වැහෙන බුදුහාමර මෙච්චර මහන්සි වෙන්නේ නෑ. ඒ නිසා දැනගත්තත් මම මේ නිකන් අයාලේ යන්න දුන්නා මම හරිය අහිංසකයි කියලා හිතාන හිටියට හිත අනිවාර්යයෙන්ම කලින් සැලසුම් කරලා තියෙන්නේ වැටෙන ප්‍රමාදයට යන්නේ කෙලෙසට මාර්ය ගිනියාකට තමයි වැඩ කරන්නේ. ඒක දැනගන්න පුළුවන් හරි දේ පෙන්ලා මෙතන හිටපන් කියලා කිව්වට පස්සේ කොච්චර ඉක්මනට අතීත අනාගතයට අතර මෙතන අරය මෙයාගෙන කල්පනා කරනවාද කියලා. ඊටසේ සක්මන් කරනකොටත් බලනවා සීළු වැඩ බහා තබලා ඇවිදින්නේ ගමනක් යන්න නෙවෙයි. අවල්දි තැනකට යන්නේ. මේ ඇවිදින ගම. එහාට මෙහාට යන ගම මම මේ ඇවිදින බව කොච්චර වෙලාවක් දන්නවද? ඇවිදින ඉරියව්ව කොච්චර වෙලා හිත තියෙනවද? ඒ කොච්චර ඉක්මනට එන මෙන දේවල් වලට পায়නවද? අතීත අනාගතේට পায়නවද? දවසේ බලන්න මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න පරියංග ධක්මන නැති සාමාන්‍ය දවසේ කටයුතු කරනකොට මම තේ ටිකක් බොනකොට තේ ටික බොන බව කොච්චර දැනුමක් තියෙනවද? අත හොදන වෙලාවේ අත හොදන බව කොච්චර දැනුමකින් කරනවා යනකොට එනකොට කනකොට බොනකොට කරන දේ ඒකට අචේතනික නැහැ සචේතනික වැඩ යනවා කරන දේ දැනගෙන ඉන්නවද බැලුවොත් අපි වැඩි මෙතන රූකඩේ කරාට හිත gedara දැන් හිත ඉස්සරහට කරන්න කියන්නේ නැත්නම් අර මනුස්සයා ගොන්න වැරද්දක් බල බල එහෙනම් තමන්න දෙස්තිති තන්නේ කර හිත මේ වර්තමාන මොහොතේ පවත්තන්න බැරි ගතිය නැත්නම් අප්‍රමාදේ පවත්තන්න බැරි ගතියට නිදර්ශනයක් වශයෙන් ਸਰවඥාන්සේ සඳහන් කරනවා. ඉදිකට්ටක් කෙලින් කරලා අල්ලලා ඒ කුඩට අබහුරක් වක් කරන්නයි කියලා කියනවා. නැත්නම් වැලි අහුරක් වක් කරන්න කියනවා. එක වැලියටයක් හරි අබෑටයක් හරි ඉදිකට්ට උඩ කෙලින් හිටියද කියලා. අබෑටයක් හරි වැලියටයක් හරි ඉදිකට්ට උඩ බැලන්ස් වෙයිද කියලා. බැලන්ස් වෙන්න පුළුවන් අප්‍රමාදේ තියෙනවා. කවදාවත් අප්‍රමාද නැහැ. ඒක එනේන දේ ඉදිකට රූර බහිනවා මිසක් වෙන්නේ නැහැ. නිසා අප්‍රමාදයට ගිය ගමන් පුදුමාකාර බලාපොරොත්තු සුන්වීමක් එනවා. අයියෝ මං කවුද මම වැල්ලට යට කොඳුයට පෙරදෙන සතෙක් වැල් ගැඩවිල්ලක් වාගේ එක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ නේද කියලා ඒක කියන්න නෙමෙයි මම මේ බණ කියන්නේ. මෙතෙක් කල නොදැනේ හිටියේකේ සාපයක් තියෙනවා. දැන් අඩු ගන්න කල යුත්තේ මොකද්ද කියලා ගන්න උත්සාහ කරනවා. කටලා කටලා කරලා කවදා හරි හිතනද යෝගාවචරයට පුළුවන් වුණොත් මට හොඳට මතකයි මං ඉස්සලත් හිටිය ආස්වාසේ දැනටත් ඉන්නේ ආස්වාසේ මේ චිත්තක්ෂණ දෙකම මේ දැන් මේ හිදුවෙමින් තියෙන ආස්වාසේ දනිමින් දකිමින් ඉන්නවා නැත්නම් සක්පම් කරනකොට කරන දේ දනිමින් දකිමින් ඉන්නවා මම මේ කනකොට බොනකොට එනකොට යනකොට අරමුණු මාරු වුණාට ඒ බව දනිමින් ඉන්නවා කියලා සපයලා කියන්න පුළුවන් දවසක් ආවොත් ආන්න එදාට අපි බුදුහාමුදුරගේ පැත්තට යන්තම් තල්ලු වෙන ගතියක් තියෙනවා. දැන් අද අපි තව ධර්ම සාකච්ඡා කරනකොට කීප දෙනෙක් වාර්තා කරලා තිබුණා. මට සමහර විටක මෙන්න මේ මෙච්චර වෙලාවක් කාන පාන දිගේ ඉන්න පුළුවන්. මෙච්චර පියවර ගානක් වම දක්න දිගේ ඉන්න පුළුවන්. එදින්දා කටයුතු කරන්න පුළුවන් කියලා කියන්නේ ඒ කට්ටිය යන්තමට වැඩේ පටන් ගන්න තියෙනවා. බැලු බැලමට නම් පේන්නේ තාම මොන්ඩිසෝත් පන්තිරත් ඇවිල්ලා නැහැ කියලා. නමුත් මේ නොකීපු නොගිය ගමනක් නෙමෙයි. නාහපු දෙයක් නෙමෙයි කරන්නේ. ඉතින්සා ඒ ප්‍රදේශයේ තියෙන පුංචි ළඟාවීම ඒ පුංචි ජයග්‍රහණේ විශාල ගමනක පළප්‍රයෝජනයක් තියෙන නිසා අපි මේ දසුත්‍ර සූත්‍රයෙන් ගන්න පාඩම තමයි අර මුල් උපදේශපන්ති දීපු විදියට පරියංකයේ කියන මේ ඉඳගෙන වාඩි වෙලා කරන භාවනාවද හොඳට පట్టල කරලා ඇඟ තියාගත්තට පස්සේ තප්පර කීයක් විනාඩි කීයක් චිත්තක්ෂණ කීයක් මම දැන් මෙතන ඉන්නවා කියන එක පවත් ගන්න බලවන්න කියලා. ඒක ක්‍රම දෙක කරකට එකක් ඉරියව්ව ගැන අදහස. අදහස් කියන්නේ ඉරියව් බලාගෙන ඉන්නව නෙවෙයි අත් දෙක වහගෙන මේ හුබහක් වගේ පිරමීඩයක් වගේ මේ හැඩේ තියෙන එක එක හිත ඉන්නවා. අපි දැනට හිතාගෙන මොකටම අප්‍රමාදී කියන්නේ. එහෙම නැත්නම් එමේ ඉන්නකොට දැනෙන උදරයේ පිම්බීමක් හැකිලිමක් හෝ නාසයේ සිදුවෙන ආසර්පසත දැනෙනවනේ අර කය ඇතුලේ ඉන්න බාට එක ලකුණක්. එතකොට බලත හැකි ආ මම දැන් කය ඇතුලේ ඉන්නේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි මේ ආස්වාදයමයි. එතකොට කියන වෙලකනා අහන එකනට දැනුවත් වීම සඳහා කියන්න පුළුවන් නම් ආස්වාසේ හිටිය ආස්වාසේ හිටිය බවට මට දැනුනේ කොහොමද මේ නාසිකාග්‍රයේ හුලම් පොද පීඩි ගෑවෙනවා දැනුණා. ප්‍රසවාසයේ ඉන්න බව දන්නේ කොහොමද? ප්‍රසවාසයට යනකොට මද උණුසුමක් මට දැනෙනවා කියොත් අන්න එතකොට නම් කියකි අර අප්‍රමාද එන්න එන්න තියුණු කරනවා කියන. ඒ නිසා තමයි මූල කර්මස්ථානත් එක්ක ඉන්නකොට ලැබපු දකපු දේවල් විස්තර කරන මට්ටමට ගියොත් ඒ මුළු වැඩමුළුම සාර්ථකයි. වම තිනකොට පොළවේ දකුණ තියෙනකොට පොළවේ මම මේ කයේ ඉන්නවා මම තියෙන බව දන්නවා දකුණ තියෙන බව දන්නවා එතකොට මට පයේ දැනෙන තද ගතිය විලුඹේ ඉඳලා ඇඟිලි වලට විහිදෙන ගතිය, බර සම්ප්‍රේෂණය වෙන ගතිය දන්න එක කියන්න පුළුවන් නම් ආ ඒක තමයි මේ අප්‍රමාදේ වර්ණ කරනවා කියන්නේ. ඉතින් මෙතනින් පටන් ගත්තාම දිග්ග ගමනක් යන්නේ. හැම වෙලාවෙම තමයි අත්දකින්න අත්දැකීම. අත්දකින්න එක එකක්. ඒක නම්බු කරලා රචනයේ ඉස්සරහටම දාලා ලියන එක සම්පූර්ණ එකක්. දැන් හුඟක් ලිපෙවල එන තින්නේ මට හිතවිලි එනවා මට හද්ද ඇහෙනවා මට වේනවා කන බින්දම්ම තමයි කවදාකවත් අරමුණ කියන්නේත් නෑ අරමුණත් එක්ක ඉන්නකොට හරියන දේවල් කියන්නේත් නෑ වැරදිච්චයි වැරදිච්චයි මායයටමයි සමාදන් වෙලා මාරා සරණං ගච්ඡාමි මාරං සරණං ගච්ඡාමි මාරා සරණං ගච්ඡාමි තමයි බුදුන් සරණ ගත්තෙත් නෑ ධර්මයක් නෑ ඒසයික කරන්න කරලා හරිය ටික විතරක් කතා කරා වැරදිච්චිව කතා කරනවා කියන්නේ තපුලයි ප්‍රමාදයක් මින් එහාට වැඩිපුර මම බණ කියන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ භාරපුත්‍ර සෝහන්සේදී පණිවිඩේ අපි අහනවා විතරක් නෙවෙයි. අපි ඒක හිතට වද්දා ගන්නවා. අනායි ප්‍රධාන දාන විතර නෙවෙයි. කර බලනවා. කර බලල ඒක අගය කිරීම තමයි කමඨාන් සුද්ධ කරලා තමයි අත්දකපු දේ හරි ගිය ටික කියලා. ඒක සාති කරන පන්න රීතියවනේ උරගා බලාගත්තට පස්සේ අනිත් දවසේ යන්නේ එතන ඉඳලා. එතෙන්ට යනකම හිතට ධෛර්යයක් එනවා. ඉතින් භාවනා කරපු පිරිසක් ඉන්නවා මේකේ. අලුතෙන් මම මේ පොඩි උන්ට කියලා දෙන්න වගේ කියන්න ගියාට කරපු අය ඉන්නවා. මොකද ඒ අයට වුණත් මේක හරියට ඉදිරිපත් කිරීමේ ශක්තියක් අහපු ගම අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඊගා දශමං කරන්න ඕන මේකයි කියලා හිතෙනවා. ඉතින් මම ඒ දවසේ කරපු බණ ඒ ආධුනිකයන්ට පළපුරුදාටත් අදිෂ්ඨාන ශක්තියක් වෙනස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අවශ්‍ය ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා